ඔබේ භාවනාවට අදාළ පසුබිම පරිසර පද්ධතිය සකස් කරගන්නේ කොහොමද? ඒ වගේම ඔබ භාවනාවක් දියුණු කරගෙන යනකොට ඔබ ඒ භාවනා අරමුණ රැකගෙන ඔබ ඔබේ සමාජ පද්ධතිය නැතිනම් ඔබේ මොහොන දෙන පරිසරය සමාජයේ අනුව ඔබ හැඩ ගැහෙන්නේ කොහොමද? ඒ ධර්මයේ රැකගෙන ඉදිරියට යන්න කියන කරුණු පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීමයි මේන් අදහස් කරන්නේ. ඒකට හේතුව තමයි මේ අංගයන් අඩු වුණොත් කෙනෙකුට මේ පිළිබඳව දැනුම නැති වුණොත් ඒ පුද්ගලයාට ඒ ඒ අවස්ථාවන්හි નિවරදිව ක්‍රියාත්මක වන්නට ඇති නොහැකියාව නිසා ඒ භාවනාව සිද්ධි ප්‍රාප්ත කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බලාපොරොත්තු වන අර්ථය බිඳ වැටෙනවා. ඒකට මේ බලාපොරොත්තු වන අර්ථය බිඳ වැටුනහම බොහෝ විට කල්පනා කරන්නේ මම මෙච්චර උත්සාහවත් වුණා කොමේ ප්‍රතිපදාව ඇතුළත මට යමක් ලැබුණේ නැහෙනේ කියලා. ඒකට අර සිතෙහි පවත්නා දුර්වලතාවයන් අපිට ඒ දේ सिद्ध කරගන්නට බැරි ඇයි බැරි හේතු මොනවද මේ ආදී කරුණු පිළිබඳව විමසීමක් නැති වෙනකොට එය ඒ තමන් යන ප්‍රතිපදාවේ වරදක් හැටියට දකින්නට ඇතැම් විට කෙනෙක් පෙළඹෙනවා සහ ඒ බඳු දෙයක් කෙනෙකුට નિરાයාසයෙන්ම හිතෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ නිසයි මේ භාවනාවක් සිද්ධ කරනකොට ඒක හරියටම තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරන්නේ කොහොමද කියන පරිසරය පිළිබඳව මේ මූලික දේශනා කිහිපය තුළදී සාකච්ඡා කරන්නේ කමඨහන් පිළිබඳව කතා කරන්නට කලින්. ඒ කියන්නේ භාවනාව පමුණවා ගන්නට නැතිනම් භාවනාව સિદ્ધ කරන්නට අපි හේතු කරගන්න මූලිකම අදිතාලම විදිහට මූලිකම දේ විදිහට අපි යොදාගන්නේ කර්මස්ථානනේ. ඉතින් ඒ කර්මස්ථාන පිළිබඳව කතා කරන්නට කලින් ඊටත් පෙර අපේ පරිසරය හදාගන්නේ කොහොමද කියන එකයි මේ පළමුවෙන් සාකච්ඡා කරගෙන යන්නේ. පින්තුනේ අපි තේරුම් ගන්නට ඕන දේ තමයි බුද්ධෝත්පාද කාලයක් මේ ලෝකයේ හිතාම දුර්ලභයි. ඒක ලේසියෙන් අපට ලබන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරනකොට අපි නොයිපදුණු තැනක් ඇත්තේ නැහැ. සෑම තැනකම වගේ අපි උත්පත්ති ලැබලා තියෙනවා. සෑම සැප සම්පතක්ම අපි භුක්ති විඳලා තියෙනවා. හැබැයි අද වෙනකොට ඒකක්වත් අපිත් එක්ක නැහැ. වගේම මහා අනන්ත අප්‍රමාණ දුක්ඛිත තත්ත්වයන්ට අපි ඕනෑතරම් මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අපිට අනාගතයේ ඉදිරියට ඒබඳු තත්ත්වයන්ට මුහුණ දෙන්නටත් තියෙනවා. මේ අවුරුදු 50ක 60ක ජීවිතය කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ සසරකට සාපේක්ෂව ගණනකටවත් ගත නොහැකි වූ කාල පරිච්ඡේදයක්. ඉතින් එච්චර සුළු කාල පරිච්ඡේදයක් තුළ හැබැයි ලැබුණු අවස්ථාව සුළුපටු නැහැ. මොකද මතු අනාගත සංසාර සංසාරෝත්පත්තිය බහුප්‍රාප්තිය අපිට සම්පූර්ණයම නතර කරන්නට පුළුවන්කම තියෙනවා මේ උතුම් ධර්ම ප්‍රතිපදාව තුළ අපේ මනස හික්මවා ගැනීම තුලින් එනිසා අපි අපේ ජීවිතය අද ධාර්මික මාර්ගයක් ඔස්සේ ප්‍රායෝගිකව ජීවත් වෙනකොටම දුක නැති කරන ක්‍රමවේදයක් ඔස්සේ අපි අරගෙන යනවා නම් එබඳු ප්‍රතිපදාවක හික්මවනවා නම් අපිට අනාගතයටත් උපදින දුකක් නැති කරන්නට පුළුවන්කම තිබෙනවා මේ ධර්මයේ තිබෙන විශේෂත්වය තමයි පින්නතුනේ මේක මරණින් මත්තේ දුක නැති වෙන ධර්මයක් නෙමෙයි මේ ජීවත් වෙනකොටම මේ ධර්මය අවබෝධ කර ගැනීම තුළ අපිට දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ මරණින් මත්තේ නෙමෙයි මේ ජීවත් වෙනකොටම කළ හැකි දෙයක් එතකොට ජීවත් වෙනකොටම අපි සිද්ධ කරන්නේ දුක නැති කරන්නේ කොහොමද ජීවත් වෙනකොටම අපි දුක නැති කරන්නේ වෙන විදිහකට නෙමෙයි මේ ධර්ම ප්‍රතිපදාව තුළ පටිසෝතගාමී දැක්මක් තුළ අපේ අවබෝධය ඇති කර ගැනීම තුළින්. එතකොට මේ පටිසෝතගාමී දැක්මක් තුළ අපේ අවබෝධ ඥානය ඇති කරගන්නට නම් ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගන්නට නම් අපිට සිද්ධ වෙනවා නිවැරදිව මේ දිශානතියකට අපේ මනසපත් කරගන්නට. එතකොට මේ නිවැරදි දිශානතියකට මනසපත් කරගන්න එක තමයි අපි භාවනාව කියලා හඳුන්වන්නේ. ඒ භාවනාව එහෙනම් අපිට මේ ලෝකේ හැම දෙයකටම වැඩිය ප්‍රධාන දේ බවට පත්වන්නට ඕනේ. ඇයි මේ සෑම අවස්ථාවකදීම අනන්ත ප්‍රමාණ සසර ගමනක දුකක් නතර කරන්නට පුළුවන් දෙයක් නම් නේ. එහෙනම් අපි ජීවිතයේ පළමුව ප්‍රමුඛතාවය ලබා දිය යුතු දේ තමයි භවනාව. ඒ නිසා තමයි සත්‍යාවියෝ මට්ටෝ දෛහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ කියලා දේශනා කළේ. ඒ කියන්නේ සත්‍යාවියෝ මට්ටෝ සතින් සතින් පහර ලද්දෙක් වගේ. දෛහමානෝ මත්තකේ හරියට හිස ගිනිගත් එක් වගේ. මේ නුවණැති කෙනා මොකද කරන්නේ? මේ ඉතාමත් ඉක්මනින් මේ සසර දුක කෙලවර කරන්නට, සක්කාය දිට්ඨිය දුරු කරන්නට උත්සාහවත් වෙනවා කියලා. ඒක සක්කාය දිට්ඨිය දුරු කරනවා යන්නෙන් අදහස් කරන්නේ මේ භාවනා මාර්ගය තුළ භාවනා ප්‍රතිපදාව තුළ අපි අපේ මනස පැවැත්වීම. තව විදිහකින් කියනවනම් යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීම. එතකොට හිත කියලා කියන්නේ අපි මුලින් කතා කළා වගේම පන්දනං චපලං චිත්තං සෙලවෙනවා. චපලයි එක අරමුණක තියන්නට හැදුවට අරමුණ වල පිහිටා සිටින්නේ නැහැ. හිතේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම අපිව මුලාවටපත් කරන අපි නොහිතන විදිහට. ඒක තමයි සිතේ තියෙන ස්වභාවය. අපි හිතන්නේ නැති විදිහට අපිව මුලාවටපත් කරනවා. සමහර වෙලාවට අපි හිතෙන් කුසල විතර්කයක් ගේනකොට අකුසලයේ යටපත් කළා දාලා ඒ අකුසල විතර්කය නැවත ඉදිරිපත් කරන්නට හිත ඒ විදිහට පෙළඹෙන්නේ නැහැ. හැබැයි අර කුසල විතර්කය අතහැරවලා වෙනම මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා අපි අපි දන්නේම නැතුව අර අකුසල විතර්කයට අපිව පමුණවනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිතේ තියෙන ස්වභාවය. ඉතින් මේ සිතේ ස්වභාවය තේරුම් ගන්නට නම් අපිට හොඳ චිත්ත භාවනාවක් තියෙන්න ඕනේ. සිත පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමක් අපි සතුව තියෙන්නට ඕනේ. එතකොට අපි මේ පිළිබඳව විමසා බලනකොට සිතේ නොඑක් නොඑක් අවස්ථාවන්ට පත්වීම වලදී අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව අපි කල්පනා කරන්නේ. එතකොට පසුගිය සතිය තුළදී අපි කතා කළා සිත ලීනත්වයට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ සිත හැකිලී ගියාට පස්සේ. සිත හැකිලුණු විටක අපි කොහොමද එබඳු අවස්ථාවල අපි සිත ඔසවා තබන්නේ කියලා. ඒකට කිව්වා අපි පග්‍රහ කරනවා කියලා. සිත ඔසවා තබනවා. එතකොට මේ සිත ඔසවා තබනවා වගේ හැම වෙලාවකදීම සිත ඔසවලා තබන්නට පුළුවන් කමක් නැහැ. හිත ඔසවා තබුවාම මොකද වෙන්නේ? ඒක හැදෙන්නේ නැහැ, සැකසෙන්නේ නැහැ. හිත එතකොට චපල හිත Tamanට ඕන ඕන විදිහට හැසිරෙන්නට පටන් ගන්නවා. අන්න ඒ නිසා සිතට නිග්‍රහ කළ යුතු ස්ථානවල නිග්‍රහ කළ යුතුයි. හිතට නොසලකිය යුතු තැන්වල නොසලකා හැරිය යුතුයි. එනිසා සිතට නිග්‍රහ කරන්නට ඕනේ මොන අවස්ථාවේදීද කියන එක පිළිබඳව අපිට තේරුම් ගැනීමක් තියෙන්නට ඕනේ. අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි කොහොමද සිතට නිග්‍රහ කරන්නේ? සිත කොහොමද අපි පාලනය කර ගැනීම සඳහා ඒකට අවශ්‍ය දේ නොදී අපි අපිට ඕන පරිදි හසුරවා ගන්න කියන දැනුම අපි සතු විය යුතුයි. එතකොට අකුසල විතර්කයන්ට සිතපත් වෙනකොට අපි දන්නවා දැන් සිතට නිග්‍රහ කළ යුතුයි කියලා. වෙනතන සිතට නිග්‍රහ කළ යුත්තේ කුමන අවස්ථාවකදීද? සිතට නිග්‍රහ කළ යුත්තේ හැම අවස්ථාවකදීම හිත හැකිලීමට ගියාම ඒක නැවත නිග්‍රහ කරන්නට ගියොත් ඒක හැකිලිලම යනවා. අන්න ඒ නිසා තමයි මේ අවස්ථාවේදී පග්‍රහ කරන්න කියලා කිව්වේ. කියන්නේ ලීනත්වයට ගියාම හිතට පග්‍රහ කරන්නට ඕන. හැබැයි උද්දච්චයට ගියාම මේක උඩට යන්න ගියාම විසිරෙන්නට ගියාම අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට තව තවත් මේ පැත්තටම මනස හසුරවල බෑ. එතකොට අපි ඒක පල්ලෙහාට ඇදලා අරගන්නට ඕනේ. උද්දච්චයට ගියාම උද්දත්ත බවට ගියපුවාම ඒ උද්දත බව නැති කරන්නට අපි උත්සාහවත් වන්නට ඕන. අන්නේ උද්දත බව නැති කරන්නට යනකොට අර හැකිලෙනු සිතට අපි පග්‍රහ කළා වගේ උද්දත බවට ගියපු සිතට අපි නිග්‍රහ කරන්නට අවශ්‍යයි. එතකොට ඒකට කියනවා නිග්‍රහ කිරීමේ කුසලතාවය කියලා. සිතට අපි නිග්‍රහ කිරීමේ කුසලතාවය. නිග්‍රහ කරන්නට ඕන තැන නිග්‍රහ කළ යුතුයි. එතකොට සිත ඔසවා තැබිය යුතු තැන ඔසවා තැබිය යුතුයි. සිතට නිග්‍රහ කොට දෙයක් පෙන්වා දිය යුතු තැන්වලදී නිග්‍රහ කොට පෙන්වා දිය යුතුයි. එතකොට දැන් අපි දකිනවා තේර තේරිගාථා දිහා ඔබ ඔබේ අවධානය යොමු කළොත් ඕනෑතරම් තේර තේරිගාථාවල තෙරුන් වහන්සේලා විසින් සිතට නිග්‍රහ කරලා කරුණු පෙන්වා දෙන අවස්ථා ඔබට ඕනෑතරම් දකින්නට පුළුවන්කම තියෙනවා. විවිධ තෙරුන් වහන්සේලා තමන්ගේ හිතටම නිග්‍රහ කරමින් කරුණු පෙන්වා දෙන ආකාරයේ එතකොට විශේෂයෙන් කාත්‍යාන තේරගතාවල උන්වහන්සේ ඉතාමත් අපූර්වට කරුණ පැහැදිලි කරලා දෙනවා තමන්ගේ හිතට තව කෙනෙකු විසින් නිග්‍රහ කරනවා වගේ තමන් විසින්ම තමන්ගේ හිතට නිග්‍රහ කරගන්න ආකාරය. දැන් තමන්ගේ හිත ඔබ කිව්වා මට මේ විදිහට කැලේකට යන්න කියලා පින්ඩපාත යන්න කියලා මෙබඳු දේවල් කරන්න කියලා දැන් මම එහෙම කළාට පස්සේ දැන් ඔබ කියනවා දැන් මේකේ ඉන්න බෑ පැවිද්ද ඉන්න බෑ අපහු නගරයට යන්න ඕනේ අපහු ඒ පැත්තේ ඉල්ලා සිටිනවා එතකොට අන්න ඒ බඳු මානසික මට්ටමට උන්වහන්සේ නිග්‍රහ කරනවා. අන්න ඒ වගේ හිත ඒ අරමුණු වල නැවත නැවත විසිරෙන්නට ගියාට පස්සේ කළ යුතු දේ තමයි හිතට නිග්‍රහ පැමිණවීම නිග්‍රහ කිරීම කියන දේ. එතකොට මේක බොජ්ජංග භාවනාව පැත්තෙන් අපි බැලුවොත් එහෙම නිර්වාණයට සමීප කොට අපේ සිත දියුණු කිරීම පැත්තෙන් අපි මේක කොහොමද කරන්නේ කියලා බැලුවහම අපි තේරුම් ගත්ත විරිය ධම්මවිචේ පීති කියන සම්බුද්ධංගයන් පිළිබඳව අපි දැක්ක ලීනත්වයට හිත ගියාම තමයි ඒවා දියුණු කරන්නට තිබෙන්නේ. අපිට හිත හැකිලී ගියාට පස්සේ එතනදී අවශ්‍ය වුණා ධම්මවිචේ සම්බුද්ධංගේ දියුණු කරන්නට, වීරය සම්බුද්ධංගේ දියුණු කරන්නට, ප්‍රීති සම්බුද්ධංගේ දියුණු කරන්නට අපිට තිබුණා. නමුත් යම්කිසි අවස්ථාවක අපේ හිත උද්දත බවට ගියාට පස්සේ වීර්යාදී දේ අධිමත්ව ගිහිල්ලා හිත ඒ අරමුණු වල විසිරිලා දැඩි දැඩි ලෙස තියෙනකොට අපි මොකද කරන්න ඕන? ඒ බඳු අවස්ථාවල අපි හිතට ලීනත්වයට පත්වන්නටත් නොදී නමුත් හිතේ උද්දත බව නැති කර ගැනීම සඳහා අවශ්‍ය නිග්‍රහ කිරීම සිද්ධ කළ යුතුයි. ඒ නිග්‍රහ කිරීම සිද්ධ කරනකොට අපි හිත පත් වෙලා තියෙන తত্ত্বය තේරුම් අරගෙන තමයි ඒ දේ සිද්ධ කරන්නට ඕනේ. හිත යම් විදිහකටද පවතින්නේ පවත්නා ස්වභාවය පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕනේ. සමහර වෙලාවට හිතේ අපි දැඩිව වීරය කරන කම නිසා හිත විසිරෙන්න පටන් ගන්නවා. දැඩිව වීරය කරන අපි හැම වෙලාවකදීම හිත තියන හැබැයි හිත තියන් තියන නැවත නැවත හිත පිට යනවා. ආපහු හිත තියනවා අපි නැවත නැවත හිත පිට යනවා. අපි ආපහු බොහොම අමාරුවෙන් හරි මේක කරන්න පටන් ගන්නවා. මේ විදිහට අපිට වීරය නැවත නැවත වීරය තබන්නට උත්සාහවත් වීම නිසා සමහර වෙලාවට අර ධර්ම ප්‍රතිපදාව පිළිබඳව කෙනෙකුට කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒකේ පාවෙන ස්වභාවයකටපත් වෙනවා. මෙයාදී ලෙස නොඑක් ආකාරයන්ට. පත්වීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා හිතේ හැසිරීම රටාව පිළිබඳව තේරුම් නොගැනීම නිසා. අනේ නිසා එබඳු අවස්ථාවලදී හිත අපි පත් කරගත යුතු දෙයක් තමයි පස්සද්ධි සම්බොජ්ජංගය පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. වගේම සමාධි සම්බොජ්ජංගය පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම උපේක්ඛා සම්බොජ්ජංගය පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. මෙන්න මේ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංගයන් පිළිබඳව අවධානය යොමු කරමින් තමයි අපට පුළුවන්කම තියෙන්නේ සිතට නිග්‍රහ කිරීමේ පැතිකඩ සම්පූර්ණ කරන්නට. එතකොට සිතට අපි නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කළ යුතුයි, පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කළ යුතුයි. එතකොට සිතට නිග්‍රහ කිරීමේදී අපි සිතේ පවත්නා ස්වභාවය નિවරදිව තේරුම් අරගෙන ඒ දේ කරන්නට අවශ්‍යයි. සෝන කුටිකන්න හාමුදුරන්ගේ කතාව මේක පෙරත් ඔබට සඳහන් කරලා තියෙනවා. වීර ඉන්ද්‍රිය අධිමත්ව ගියපු අවස්ථාවක. වීර ඉන්ද්‍රිය තාමත් වැඩිව ඇති වුණු අධිමත්ව ගියපු අවස්ථාවක උන්වහන්සේ කොච්චර වීරය කළාද? ඒ වීරය කරපු ප්‍රමාණයට උන්වහන්සේට පුළුවන්කමක් ලැබුණේ නැහැ ධර්මය අවබෝධ කරගන්නට. සෝනි කුටිකන්න හාමුදුරුවෝ කියලා කියන්නේම කෝටි කර්ණ එහෙමත් නැතිනම් උන්වහන්සේ කනෙහි පැලඳියා වූ කුණ්ඩලාභරණයෙහි වටිනාකමම කෝටියක් පමණ වුණා. ඒ නිසාම තමයි උන්වහන්සේට ඒ නම සැකසෙන්නේ. ඉතින් මහා පුණ්‍යවන්තයෙක්. උන්වහන්සේ දුකයි කියන දේ නැතයි කියන දේ අහන්නට නැති මහා සැප සම්පත්තියක් භුක්ති විඳ කෙනෙක්. නමුත් ධර්මය අසා ධර්මයේ තුල ප්‍රසාදය උපදවාගෙන ශාසනයේ පැවිද්දටපත් වෙනවා. උන්වහන්සේ මේ පොළවේ උඹට පය ගහලා ඇවිදපු කෙනෙක්වත් නෙමෙයි. තරම් මහා සැප සම්පත්තියක් භුක්ත විඳපු කෙනෙක්. නමුත් පැවිද්දටපත් වුණාට පස්සේ උන්වහන්සේ පැවිද්දට අනුවර්තනය වෙනවා. උන්වහන්සේ දැඩිව වෙරවීරය කරන්නට පටන් ගන්නවා. උන්වහන්සේ සක්මන් කරනකොට අර සියුම්මැලි කකුල් පැලිලා ලේ ගලන්නට පටන් ගන්නවා. ඇවිදින්නට බැරි වෙනකොට උන්වහන්සේ ධනගගා සක්මන් කරනවා. දැක්වෙනවා හරියට මේ ගවයන් ඝාතනය කරන ඝාතකාගාරයක් වගේ. හරියට සක්මන් මළුව කියලා හැමතැනම ලේ වැකිලා කියලා. එතකොට ඒ බඳු මට්ටමින් ධනගගා සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දැකලා මේ වීරිය සමතුලිත කරගන්නට උන්වහන්සේට උපදෙස් ලබා දෙනවා. වීරිය කොහොමද අඩු කරගන්නේ කියලා වීරිය සමතුලිත බව උපදවා ගැනීම සඳහා අවවාද උපදෙස් ලබා දෙනවා. මේ විදිහට සෝනහාමුදුරන්ට වීරිය අඩු කරගන්නට උපදෙස් ලබා දුන්නට පස්සේ උන්වහන්සේ වීරිය ඉන්ද්‍රිය සමතාවයට පත් කරගන්නවා. එහා සමගම අනිත් ඉන්ද්‍රිය ධර්මයන් ටික දියුණු කරගෙන උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. එතකොට දැන් වීරය අධිමත් කරගත්ත උන්වහන්සේට වීරය තුළ නිවන් දකින්නට බැරි වුණේ. ඒකට හේතු වුණේ වීරය නිසා හිත හිතෙහි පැවතියා වූ උද්දත භාවය. ඒ නිසා ඒ වීරය අධිමත් වුණත් හිත විසිරෙනවා. එතකොට අපි හිතේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන එයින් හිත ගලවා ගන්නට ඕනේ. මේක තමයි හිත අපිට නිග්‍රහ කිරීම විදිහට අපි බලාපොරොත්තු වෙ යුතු දේ. එතකොට මේ අවස්ථාවල අපි දිනු කළ යුතු දේ හැටියට අපි දක්වන්නේ පස්සද්ධිය දියුණු කළ යුතුයි. සමාධිය දියුණු කළ යුතුයි, උපේක්ෂාව දියුණු කළ යුතුයි. පස්සද්ධිය කියනකොට සංසිඳීම, ප්‍රසද්ධිය කියලා අපි කියනවා සංසිඳීමට. එතකොට මේ සංසිඳීම පිළිබඳව අපි දකිනකොට අපිට පැති දෙකකින් සංසිඳීම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි කායප්පස්සද්ධි සහ චිත්තප්පස්සද්ධි. කයෙහි සංසිඳන බවක් තිබෙනවා. ඒ වගේම සිතෙහි සංසිඳන බවක් තිබෙනවා. කායප්පස්සද්ධි සහ චිත්තප්පස්සතිය කියලා. මේ දෙආකාර පස්සද්ධියම අපට වටිනාකමක් තිබෙනවා ධර්මය අවබෝධ කරගන්නකොට. සංසුන් බව අපිට ඊටාම වැදගත්. කයෙහි සහ සිතෙහි සංසුන් බව. ඒ කියන්නේ සංසිඳීම කියන දේ අපිට අවශ්‍යයි භාවනාවක් සිදු කරගන්නට. ඒ සංසිඳීම නැතිනම් අපිට භාවනාවක් කරගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා කායප්පස්සද්ධිය, චිත්තප්පස්සද්ධියත් අපිට ඊටාම වැදගත් වෙනවා භාවනාවක් දියුණු කරන්නට. යනකොට. එතකොට කායප්පස්සද්ධිය කියලා කියන්නේ කයෙහි සංසිඳීම හැම වෙලාවකදීම අපි කල්පනා කරලා බැලුවොත් අර ඍතු සප්පාය ආදී ලැබෙන්නේ නැති වෙනකොට භෝජන සප්පාය ආදී ලැබෙන්නේ නැති වෙනකොට කියන කායප්පස්සද්ධිය සැලසෙන්නේ නැතු වෙනවා. ඔබ කතාවස්තුවක් ඔබ අහලා ඇති අර මාතික මාතාවගේ කතාව. වසාන ශික්ෂාපදයේ සමාදන් වෙලා වික්ෂණාසල පිරිසක් මාතිකාගමේ වස් එළඹුණාට පස්සේ උන්වහන්සේලාගෙන් ධර්මය අහගත්ත උපාසිකාව උන්වහන්සේලාට කලින් මාර්ගඵල අවබෝධ කරනවා. එතුමිය පරිචිත්‍ර ඥානඥානයත් උපදව ගන්නවා. අනුන්ගේ සිත් දකිනවා. එතුමිය දකිනවා වික්ෂණ වහන්සේලා ඇයි මාර්ගඵල අධිගමයන්ට පත් වෙලා නැත්තේ කියන එක පිළිබඳව එතුමිය මානසිකාරය කරනකොට දකිනවා. උන්වහන්සේලාට කැමති දේවල් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලාට කැමති සප්පාය භෝජනාදී ලැබෙන්නේ නැහැ. එතුමිය දැකලා වික්ෂණ වහන්සේලාට හිතෙන හිතෙන දේවල් හදාගෙන ගිහිල්ලා ඒ දේවල් පූජා කරන උන්වහන්සේලාට සප්පාය වෙන දේවල් ඒ කියන්නේ උන්වහන්සේලාට සුදුසු වෙන දේවල් අරගෙන ගිහිල්ලා පූජා කරනවා. එතකොට අන්න ඒ බඳු වූ වටපිටාවක් තුළ ඒක හේතුවක් බවට පත් වෙනවා. උන්වහන්සේලාගේ නොවැඩුණු ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න. එනිසා භෝජනය ඊටම වැදගත් වෙනවා. භෝජනය පිළිබඳව අපි වෙනම කතා කරන්නට ඕන දෙයක්. භෝජනයේ මත්ඤ්‍යතාවය නැතිනම් ඒක අපිට භාවනා කර්මස්ථානයක් විදිහට වෙනම ලැබෙන දෙයක් නිසා මෙතනදී වැඩි කාලයක් ගන්නෙ නෑ පිළිබඳව පැහැදිලි කරන්නට. ඒකට අපි කියනවා ආහාරයේ පටික්කුල සංඥා කියලා. ආහාරයේහි පිළිකුල් සංඥාව කියන එක භෝජනයේහි මාත්‍රාඥ භාවය ඊටාම වැදගත් භාවනාවකදී. භෝජනයේහි පමණ දැනගන්නා ස්වභාවය. එතකොට භෝජනයේහි පමණ දැනගන්නා බවයි කියනකොට අපි ඒ සප්පාය භෝජන මොනවාද කියන එක අපි දැනගන්නට ඕනේ. අසප්පාය භෝජන මොනවාද කියන එක දැනගන්නට ඕනේ. සමහර භෝජන තියෙනවා අනුභව කරන්නට කැමති වුණත් ඒ භෝජනේ අසප්පායයි. අසප්පායයි කියලා කියන්නේ රෝග පීඩා ආදී උස්සන්න වෙනවා, උෂ්ණාධිකයි, එක්කෝ සෙම අධිකව නැගෙනවා. එබඳු ආහාර තියෙනවා. ඒකට එබඳු දේවල් සිද්ධ කරාම මේ කර්මස්ථානයේ ගිලිහෙන්නට පුළුවන්කම තිබෙනවා. එනතන මේ කරුණු මේ පැහැදිලි කරන්නේ මේ භාවනාවකට සූදානම් වෙන කෙනෙකු අවධානය යොමු කළ යුතු පැතිකඩවල් විදිහට. ඒකට ඔබ දන්නවා භාවනාවකට සූදානම් වෙනවා කියනකොට අපි කතා කරන්නේ මොන වගේ මට්ටමක් ගැනද කියලා. ඒ අපි මීට පෙර කතා කරලා තියෙනවා. භාවනාවෙන් සමතේ මූලික කරගෙන ගිහිල්ලා උපචාර අර්පණාදී ඒ සමාධිහින් උපදවා ගැනීම පිළිබඳව ඒ අයටත් පොදු තැනක ඉඳලා තමයි මේ දේවල් කතා කරන්නේ. එතකොට අර සූක්ෂම දේවල් පවා මෙතනදී අවධානය යොමු කළ යුතු කරුණු බවට පත් වෙනවා. ඒ නිසා තමයි භෝජනය පවා අවධානය යොමු යුතු දෙයක්. Tamanගේ චර්යාත්මක රටාවට බාධාවක් වෙන්නේ නැති භෝජන අපි අරගන්නට ඕනේ භාවනාවක් කරන කෙනෙක් වෙනකොට. එතකොට ඇතම් විට ඇතම් භෝජනයන් අනුභව කිරීම තුළ තමන්ට වඩ වඩාත් හිත රැකගන්නට පාලනය කරගන්නට බැරි මට්ටම් උපදින්නට පුළුවන්කම තිබෙනවා. ඇතම් විට ඇතැම් භෝජනයන් තුළ කාම සහගත සංඥා මානසිකාරයන් වැඩිපුර ඇති වෙන්නට ඉඩකඩ තියෙන රූපේ වෙනස් වීම පදනම් කරගෙන. එතකොට අර භාවනාවක් සිද්ධ කරන කෙනා එබඳු මට්ටමේ ආහාර තේරුම් අරගෙන එබඳු මට්ටමේ ආහාර ගැනීමෙන් වැළකීලා අර සුදුසු ආහාර පරිභෝජනය කරන්නට පෙළඹෙන්න අවශ්‍යයි. ඒ වගේම ඒ කායික සුවතාවයේ ඇති වෙන විදිහට ආහාර රටාව පවත්වා ගන්නට පුළුවන් නම් ඒකත් ඉතාම වටිනවා. ඒකට කියනවා හොඳ සප්පාය භෝජනය කියලා. වගේම සප්පාය භෝජනය වගේම සප්පාය ඍතුවක් වැඩගත්. සප්පාය ඍතුව. සමහර විට කෙනෙක් ඉන්නවා උෂ්ණ පළාත්වල වාසය කරනකොට ඒ පුද්ගලයාට ඒ පළාතෙහි වාසය කිරීම තුළින් නොඑක් රෝග පීඩා ආදී හට ගන්නවා. ඔහුට ඒ පැත්තේ ඉඳලා මේ භාවනාවක් කරගෙන නිවැරදිව ඒ පැත්තේ යන්නට බැරි වෙනවා. ඒ නිසා ඒ ප්‍රතිපදාව පුරා ගන්නට බැරි වෙනකොට අර ඍතු සප්පාය භාවයේ නැහැ. නිසා ඍතු සප්පාය භාවයේ පිළිබඳව සැලකිල්ලක් තියෙන්නට අවශ්‍යයි. ඒක සමහර විට ඔබට ගෙදරක වාසය කරන කෙනෙක් විදිහට ඔබේ භාවනාවට සුදුසු පරිසරය උෂ්ණ සහිත තැනක ඔබට අපහසු නම් ගෙදරම යම් සිසිලසක් තිබෙන තැනක් හරි ඔබට තෝරා ගන්නට සිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් නම් බොහොම නිදහසේ ඒ කටයුතු සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ගිහි කෙනෙක් නම් ඔබට එබඳු මට්ටමක් හෝ උපදව ගන්නට යම් මට්ටමක හෝ සැලකිල්ලක් ඒට සිද්ධ කරන්නට පුළුවන් නම් ඒ දේ පවා හේතුවක් වෙනවා. නුපන් පස්සද්ධිය උපදවන්නට උපන් පස්සද්ධිය වැඩි දියුණු බවට පමුණවා ගන්නට. ඒ වගේම ඊළඟ දේ තමයි ඉරියව් පැවැත්ම. ඇතම් වෙලාවකට ඉරියව් පැවැත්ම තුළ දුක උපදිනකොට කෙනෙක් භාවනාවේදී පුරුදු වෙනවා අර දුක ලැබෙන ලැබෙන ආකාරය පිළිබඳව බලාගෙන ඉන්නට පුරුදු වෙනවා. ඇතම් වෙලාවට අර දුක් වේදනාව දැඩිව දැනෙනකොට මේ අතපය රිදෙනවා කියන තැනින් මේක වේදනානුපස්සනාව බවට පත් කරගන්නවා කියන වැරදි තැනක ඉඳලා කෙනෙක් ඒක වේදනානුපස්සනාව කියලා ඒක විඳින්මින් ඉන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසා අර වේදනාව වේදනානුපස්සනාව අපිට වෙනම කතා කරන්නට තියෙන දෙයක්. එතකොට මේ පුද්ගලයෙකු මේ මගේ අතපය රිදෙනවා කියන තැන ඉඳලා මේ ඔක්කොම රූපය ඇත්ත කරගෙන එතන ඉඳලා වේදනාව මෙනෙහි කරන තැනක ඉඳලා නෙමෙයි අපි වේදනාව කියන දේ ගැන කතා කරන්නේ. ඒක අපිට වෙනම කතා කරන්නට තියෙන දෙයක්. දැන් අපි මෙතනදී ගන්නේ අර ඉරියව් පැවැත්ම පිළිබඳව අපි කොහොමද සුඛ ඉරියාපතේ පවත්වාගන්නේ කියලා. සුඛ ඉරියාපතයත් සිතේ පස්සද්ධිය ඇති කරගන්නට හේතුවක්. ඒ නිසා ඔබ භාවනා කරනකොට ඔබේ ඉරියව් පැවැත්ම පිළිබඳව සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. කය ඍජුකොට පවත්වා ගන්නට කියලා කියන්නේ ඍජුව කය පිහිටව ගත්තට පස්සේ අර පිටෙහි පවත්නා යට ඇට සැකිල්ල නැතිනම් එකක් මත එකක් ආදී ලෙස පිහිටියට පස්සේ ඒක පහසුවක් වෙනවා. ඒකට දැන් ඇලවෙලා එක පැත්තකට වඩාත් බරව ඉන්නකොට ඒ වගේම කොන්ද වක්ව තියාගෙන ටික වෙලාවක් ඉන්නකොට දැන් මුලින් පහසුවක් තේරෙන්නට පුළුවන්. හැබැයි වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමක් නැත්තේ. දැන් ඍජුව තියාගෙන හිටියාම අපිට මුලින් පොඩ්ඩක් අපහසු ගතියක් දැනුණත් වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර ඒ ඉරියව් පැවැත්ම පිළිබඳව අපි අවධානයක් යොමු කරන්නට ඕනේ. නැත්නම් ඊට කෙනෙකුට ඉන්නට පුළුවන්. බිම ඉඳගෙන ඉන්නට බෑ. ඒකට ඒ කෙනාට ප්‍රායෝගිකව ඒක කායික අපහසුතාවය නිසා අපහසුයි. නිසා අනිවාර්යයෙන්ම බිම ඉඳගෙන මේක කරන්නට ඕනේ කියලා ඒ පුද්ගලයාට ඇත්තේ නැහැ. ඒකට ඔහුට පුළුවන් නම් හොඳට ආසනයක් පිහිටවගෙන ආසනයේ කය ඍජුව පිහිටවගෙන ඉන්නට අන්න ඒ විදිහට කරන්නට ඕන. සමහර විට කෙනෙක් ඉන්නට පුළුවන් ඊටත් වඩා අපහසුතාවයන්ගෙන් පෙළෙන කෙනෙකුට කෙලින් හිටගෙන ඉන්නම බැරි කෙනෙක් ඉන්නට පුළුවන්. ඔහු සයන ඉරියව්වෙන් හෝ සතපෙන ඉරියව්වෙන් හෝ ඒ පිළිබඳව මානසිකාර්යය පැවැත්විය යුතුයි. එතකොට ඒ විදිහට අපි අර පහසු ඉරියව් රටාව තෝරා ගන්නට ඕනේ. හැබැයි ඔබ පහසු ඉරියව් රටාව තෝරා ගන්න ගන්නකොට ඔබ ඉතාමත් දක්ෂ වෙන්නට ඕනේ. මේක තීන මිද්දය හා අනුයාත වෙන්නේ නැති වෙන්නේ. සාමාන්‍ය ස්වභාවය තමයි අපි කොන්ද මොකකටවත් හේතු කරන්නේ නැතුව භවනා කරනවා. පටන් ගන්න මේ විදිහට. ටික වෙලාවක් යනකොට අපිට හිතෙනවා දැන් නම් අමාරුයි කොන්ද රිදෙනවා කියලා. අපි ඊට පස්සේ කොන්ද අපහසුතාවයේ මග හරවා ගන්නට කියලා කොන්ද අසල තියෙන බිත්තියකට හරි හේතු කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් බලනකොට හොඳටම නිින්දත් ගිහිල්ලා ඉවරයි. හේතුව තමයි අර තීන මිද්දේට බරව තමයි අපි ඉරියව් පැවැත්ම තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා තීන මිද්දේට බරව ඉරියව් පැවැත්ම තීරණය කරන්නට එපා. ඔබට සප්පාය ඉරියව් ඒ නිසා තෝරා ගන්නට අවශ්‍ය නිසා සුඛ ඉරියව් පිළිබඳව ඔබ තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් ස්වභාවයෙන් ඔබ කොයි වෙලාවකවත් භාවනාවට ඉඳගන්නකොට ප්‍රායෝගිකව එකපාරම ගිහිල්ලා දැන් භාවනා කරන්නට ඕන කියලා එකපාර ඉඳගන්න එපා. භාවනාවට ඉඳගන්න. දැන් තුනුරන් වන්දනා කරලා ඒ වගේ අවස්ථාවක ටික වෙලාවක් භාවනා කරන වෙලාවක ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔබ දවසේ දෛනික වැඩ කටයුතු ටික කර කර ඉඳලා ඊට පස්සේ ඔබ භාවනාවකට ආරම්භ කළොත් එහෙම කියන්නේ දැන් යෝනිසෝ මනසිකාරයේ නිතරම පැවැත්විය යුතු දෙයක් තමයි. නමුත් ඔබ විශේෂයෙන් භාවනාවට සමත කමතහනකට හිත එළඹව ගන්නට උත්සාහවත් වෙන වෙලාවකදී එකපාර භාවනාවට එළඹෙන්නේ නැතුව ඉඳගෙන ඉරියව් පැවැත්මට එතන යන්නේ නැතුව ටික වෙලාවක් විනාඩි 10ක්වත් නිදහසේ සක්මන් කරන්න පුළුවන්. එතකොට ඒ සක්මන් කිරීම තුළ ඒ කර්මන්නේ භාවය තියෙනවා ඒ කර්මන්නේ භාවය භවනාවට බොහොම උපකාර වෙන දෙයක් ඒ ඉරියව් සැපවස්තු පවත්වා ගන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා එනිසා ඉරියව් සැපසාගත භාවයත් කයෙහි පස්සද්ධිය ඇති කරන්නට හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට තමයි කාය වාක් මනෝ ద్వාරයන් පිළිබඳව අපි පවත්වාගෙන යන ලබන මධ්‍යස්ථ භාවය. කාය වාක් මනෝ ద్వාරයන් පිළිබඳව කය පිළිබඳව අපි රළු දේ සඳහා කායික වශයෙන් අපි වෙහෙසෙන්නේ නැහැ රළු ක්‍රියාකාරකම් සඳහා. ඊට පස්සේ වචනය සහ මනස එබඳු දේවල් වලට යොමු කරන්නේ නැතුව අපි බොහොම මධ්‍යස්ථ ලෙසේ පවත්වා ගන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම විසිරුණු අදහස් ඇති පුද්ගලයින් ඇසුරු කිරීම ඉවත් කරනවා. ඒ වගේම සංසුන් අදහස් ඇති පුද්ගලයින් ඇසුරු කිරීම සිද්ධ කළ යුතුයි. ඒ වගේම සංසිඳීමට පස්සබ්දිය පිළිබඳව නැමුණු මනසින් යුක්තව කටයුතු කරන්නට ඕන. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සිත සහ කයෙහි පස්සබ්දිය ඇති කරගන්නට උත්සාහවත් වන්නට. කායපස්සබ්දිය ඇති කරගන්න තැනක චිත්තපස්සබ්දිය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. කායප්පස්සද්ධිය නැතුව චිත්තප්පස්සද්ධිය උපදවා ගන්නවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ කරුණු වලින් දක්වන්න පින්නතුනේ මේ කරුණු 100%ක් මෙලෙසම මේ විදිහටම අනිවාර්යෙන් තැබිය යුතුයි කියන එක නෙමෙයි. භාවනාවට පහසුවෙන් මේ කරුණු ඔස්සේ ප්‍රවේශය ලබාගත හැකියි. මේ දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. හැබැයි මේකෙන් එකක්වත් අපිට සම්පූර්ණ කරගන්න බැරි වුණා කියලා කියන්නේ එතනින් එහාට අපි භාවනා කළත් ඉවරයි ඔක්කොම එතනින් එහාට නතර වෙනවා ඔක්කොම කඩාගෙන වැටෙනවා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ භාවනාව කරනකොට මේ අංග ටික අපිට කරගන්න බැරි වුණත් එක් එක් අංගයන් සමහර වෙලාවට අපහසු වුණත් අපි හැකිතාක් අනිත් අංගයන් පිළිබඳව සම්පූර්ණ කරගන්නට උත්සාහවත් වීම තුළින් අපිට පුළුවන් මේ භාවනාව සාර්ථක කරගන්නට ඒක නිවැරදි මාවතකට යොමු කරගන්නට. නිසා සංසිඳීම කියන දේ අපි හිතේ ඇති කරගන්නට ඕනේ. හිත විසිරී පවතිනකොට අරමුණුත් එක්ක දැඩිව පවත්වන්නට උත්සාහවත් වෙනකොට මේ සංසිඳීම ඊටාම වැදගත්. ඒ නිසා ඔබේ පැවැත්ම තුළ, චර්යාවන් තුළ ඒ හැසිරීම ඇති කරගන්න. වචනයන් තුළ හැසිරීම ඒ සංසිඳීම කියන දේ ඇති කරගන්න. උපේක්ෂා සහගතව හිත පවත්වා ගන්නට ඔබ නැවත නැවත උත්සාහවත් වෙන්න. ඒ තුලින් ඔබට පුළුවන්කම තියෙනවා මේ මට්ටම තවදුරටත් වැඩිපුර මේ සිතෙහි සංසිඳීම ඇති කරගන්නට සහ සංසිඳීම කියන දේ පවත්වා ගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවක ඔබේ හිත දියුණු කරනකොට ඔබට තිබිය යුතු දෙයක් තමයි අපි මුලින් සඳහන් කළා වගේම සමාධිය දියුණු කිරීමේදී වස්තු විසද කිරියතා ආදිය සම්පූර්ණ කරගන්නට අවශ්‍යතාවය තියෙනවා. වස්තු විසද කිරියතා කියන එක ඔබ දන්නවා. ආධ්‍යාත්මික සහ බාහිර වස්තු පාරිශුද්ධව පවත්වා ගැනීම වස්තු විසද කිරියතාවයි. ඒකට අන්න එබඳු දේවල් පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා සමාධිය ඇසුරු කළ යුතු තැනදී ඔබ සමාධිය ඇසුරු කරන්නට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම සිදු කරන්නට ඕනේ. එතකොට අසමාහිත පුද්ගලයන් දුරු කරන්නට ඕනේ. සිත එකඟ කරගත්ත පුද්ගලයන් ඇසුරු කරන්නට ඕනේ. එතකොට ඒ පිළිබඳව ඔබට මූලික වශයෙන් පැහැදිලි කරලා තියෙනවා කොහොමද දැන් සමහරවිට ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න අනික් අය සමන් සභාග වෙන්නට බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සභාග Taman එක්ක එකට සමාධිය දිනු කරන අය නොවෙන්නට පුළුවන්. එතකොට ඒ අය දුරු කරනවා කියලා අපිට භෞතික වේ අය අයින් කරලා දාලා අපිට අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි සම්මුති ලෝකේ පැවැත්මත් අපි මේ ඔස්සේ තියාගෙන යන්නට ඕනේ නැත්නම් අපිට භාවනාවක් නැතිලා එකක් නැතු වෙනවා. එනිසා අපි බුද්ධිමත් වෙන්නට ඕනේ මේ දේ කොහොමද නිවැරදිව කළමනාකරණය කරගන්නේ කියලා. එනිසා මානසිකව මේ දේවල් සභාග කරගන්න නැතුව මානසිකව ඒ අයත් එක්ක අපි සභාග කරගන්නට උත්සාහවත් වෙන්න නැතුව අපි භෞතිකව යම් මට්ටමකින් ඒ ගති පරිවර්ජනය කරලා අපි ඒත් එක්ක එබඳු මට්ටමේ ආශ්‍රයක් පවත්වන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගෙදර ඉන්න අනෙක් සමාජිකයින් එක කතාබස් නොකර ඔබෙන් හේතු වගකීම් සිද්ධ නොකොට ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව තැකීමක් නොකොට වාසය කරනවා කියන එක නෙමෙයි. එහෙම කරන්නට ගියොත් සිද්ධ වෙන දේ තමයි ගෙදර ඉන්න අනෙක් සමාජිකයින්ට සමහරට ධර්මයේ ශාසනයේ ඔක්කොම එපා වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒ බඳු දේවල් සිද්ධ නොවෙන්නට නම් ඔබට සිද්ධ වෙනවා ඔවුන්ගේ ආධ්‍යාශයන් තේරුම් අරගෙන ඊට අනුරූපීව ඔබ යම් මට්ටමකට හැඩ ගැහෙන ගමන් ඒකත් භාවනාවට උපයෝගී කාරණාවක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබ උපායශීලී වන්නට ඕනේ. හැම වෙලාවකදීම එතන తত্ত্বය තවදුරටත් නැති ප්‍රශ්න උපදවන්නට හේතුවක් බවට පත් කරගන්න නැතුව ඒක කලමනාකරණය කරගෙන ඒකටත් ධාර්මිකව පිළිතුරක් සපයා ගන්නට උත්සාහවත් වන්නට අවශ්‍යයි. එතකොට අපි ඉදිරියේදී කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ බඳු ප්‍රශ්න ගැටලු ඔබ එකට ආවත් ඔබ කොහොමද මානසිකව ඒ හා සමග සබහාග නොවෙන්නේ කියලා. ඒ කියන්නේ මානසිකව ඔවුන්ගේ මතවාදය හා නොයා හැබැයි අපි භෞතිකව ගැටීමකුත් නොකොට ඔබෙන් විය යුතු දේත් ඔබ නිවැරදි ආකාරයෙන් සිද්ධ කරමින් හැබැයි ඔබ නිවැරදි ප්‍රතිපදාවක් තුළ පටිසෝතගාමී දැක්මක් තුළ ඔබේ මනස අරගෙන යන්නේ කොහොමද කියන එක ගැන අපිට කර්මස්ථාන කතා කරනකොට අපිට ඒක ආවරණය වෙනවා. මොකද මේක හරියට බොහොම අමාරු කාරණාවක්. අර සාමාන්‍ය වචනෙන් කියන අපි දැලි පිහියෙන් කිරි කනවා වගේ කියලා ඒක හරි අමාරු දෙයක්. ලේසි නෑ කරන්න. එතකොට මේ කරන භාවනාව අපිට හානියක් වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අපි නිසා අනිත් අයට හානියක් වෙන්නට පුළුවන් කමකුත් නෑ. නිසා ඒක සාර්ථකව කරගන්නට පුළුවන්කම තියෙන්න ඕන. මොකද දැන් වික්ෂුන් වහන්සේලාට මේ බඳු උවදුරු නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලාගේ ගමන සැප පහසු වෙන්නේ ඒ නිසා උන්වහන්සේලාට ඒ බඳු දේවල් ගැන සලකා බලමින් වගකීම් යුතුකම් සමග බොහෝ තැන්වල බැඳෙන්නේ නැහැ. නිසා ඕනම මොහොතක උන්වහන්සේලාට පහසුවෙන් යන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ගමන, තමන්ගේ ප්‍රතිපදාව, තමන්ගේ මාර්ගය තුළ උන්වහන්සේලාට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අභෝකාසෝ පබ්බජ්ජා කියන්නේ ඒක හරියට අහස වගේ. හැබැයි සම්බාධෝ ගරාවාසය කියලා කියන ගිහි ගෙදර හරියට සම්බාධ සහිතයි. සම්බාධ සහිත පරිසරයක ඉන්න ඔබට සිද්ධ වෙනවා මේ සම්බාධ වලට මුහුණ දෙන්නට. ඒවා සාර්ථකව කළමනාකරණය කරගන්නට. ඒක ඔබ කරන භාවනාවත් එක්කේ කළමනාකරණය කර ගැනීම ඔබ සිද්ධ කළ යුතුයි. එතකොට මෙන්න මේ විදිහට අපි භාවනා කරනකොට අපි දැන් කතා කළා වගේ සිත ඔසවා තැබිය යුතු තැන ඔසවා තබන්නට ඕනේ. සිතට නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නට ඕනේ. සිත සතුටු කළ යුතු තැන සිත සතුටු කරන්නට ඕනේ. ඒ වගේම අසමාහිත පුද්ගලය දුරු කරන්නට ඕනේ. සමාහිත පුද්ගලයන් ආශ්‍රයයට ලක් කරගන්නට ඕනේ. ඔන්න ඔය විදිහට අපි හිත පිළිබඳව අපි කටයුතු කිරීමෙන් අපි වටා තියෙන කටයුතු ටික එකතු කර ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා සමාධිය උපදව ගන්නට. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා තේරගාථා තේරිගාථා අධ්‍යයනය කරන්න. තෙරුන් වහන්සේලා තෙරණින් වහන්සේලා කොහොමද වීරය වැඩි කියන එක පිළිබඳව ඔබට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පොතක් පතක් අරගෙන මේ දේවල් කියවලා ඒ තුලින් ලබාගත් දැනුම ඔබට වැදගත්. හිත අර විදිහට උද්දත බවට ගියාම සිහිපත් කරන්නට දේවල් තියෙනවා. මේ මහෝත්තම චරිත ගැන ඔබට හිතන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ ඔස්සේ හිතේ සමාධි නිමිත්ත උපදවා ගන්නට ඔබට උත්සාහවත් වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හිත විසිරී පවත්න අවස්ථාවල ඒ දේවල් එක්ක හිත විසිරෙන්නේ නැතුව හිත එක තැනකට බැඳ පවත්වා ගන්නට පුළුවන් ඒකාග්‍රගත භාවයක් ඔබ තබාගත යුතුයි. එතකොට ඒකට අපි කියන උපේක්ෂා මට්ටමක් කියලා. කියන්නේ අරමුණු වල ඕනොට වැඩි ඇලෙන්නට ගැටෙන්නට නොයන නොයන උපේක්ෂා සහගත ස්වභාවයක ඔබේ මනස පවත්වා ගැනීම. එතකොට ඒ උපේක්ෂා සහගත බවක් ඔබේ මනස පවත්නකොට ප්‍රිය පුද්ගලයෝ අප්‍රිය පුද්ගලයෝ මේව බෙදා ගන්න යන්නේ නැතුව ඔබට මේ කෙලෙස්යක ස්වභාවය කියන දේ තේරුම් අරගෙන. ඒ කියන්නේ ඔබවට ඉන්න අය වෙන්න පුළුවන්, ඔබේ ගෙදර අය වෙන්නට පුළුවන්, ඔබ ඇසුරු කරන අය වෙන්නට පුළුවන්. මේ අය ගැන කල්පනා කර කර මේ මිනිස්සයා හොඳ කෙනෙක්, මේ මිනිස්සයා නරක කෙනෙක් කියලා අපි මේ අයට මම අනුග්‍රහ කළ යුතුයි වඩා මේ අය මම නොසලකා හැරිය යුතුයි කියලා ඇලීම් ගැටීම් සහිතව කටයුතු කරන්නට ගියාම අනර්ථය තිබෙන්නේ අපේ භාවනාවටම. එනිසා අපි හිත උපේක්ෂා කරගැනීමේදී අර ප්‍රිය අප්‍රිය පුද්ගලයන් පිළිබඳව ක්‍රියාප්‍රිය පුද්ගලයන් පිළිබඳව අපි මධ්‍යස්ත බව උපදව ගන්නට ඕන. එනිසා අපිට ප්‍රිය පුද්ගලයෝ ඉන්නකොට, අප්‍රිය පුද්ගලයෝ ඉන්නකොට මේ අවස්ථාවවලදී අපි හිත කොහොමද මධ්‍යස්ත කරගන්නේ කියන එක ගැන තේරුම් අරගෙන තියෙන්න ඕන. පුද්ගල භාවයෙන් මේක දකින්න ගත්තොත් අර මනුස්සයා හොඳයි, අර මනුස්සයා මහා නරක කෙනෙක්. අපි පුද්ගල භාවයෙන් ගත්තාම අපිට මේ ගැන හරි කලකිරීම නැති වෙනවා, ඇලීම් නැති වෙනවා. එනිසා අපි එහෙම යන්නේ නැතුව අපි දකින්නට උත්සාහවත් වන්නට ඕනේ හොඳ මිනිස්සෙක් කියලා හිතන තැනක මේ කුසල ධර්මයක ස්වභාවය මේක නේද? අකුසල ධර්මයක ස්වභාවය මේක නේද? මම කුසල ධර්ම කරනවා කියන තැනකදී මේ කුසලයේහි ස්වභාවය තමයි ඒ හොඳ දේ උපදවල තියෙන්නේ. අකුසලයේ කරනකොට අකුසලයේක ස්වභාවය තමයි එබඳු දේ කරන එක. එතකොට යම් කිසි කෙනෙක් ගැන ද්වේෂයක් ඇති වෙනකොට ඔබ තමන්ගේ පැත්තට දාලා බලන්න. එතන වැඩ කළේ ද්වේෂ සහගත සිතක්, ලෝභ සහගත සිතක්. ඒ ලෝභය, ඒ ద్వේෂය මේ තමන්ගේ හිත පැත්තෙම තියෙනවා. කෙනෙක් කරපු හොරකමක් ගැන වෙන්නට පුළුවන්. කෙනෙක් ඇවිල්ලා ඔබට බැනපු එකක් වෙන්නට පුළුවන්. එයා මට බැන්නේ द्वේෂය නිසා. එයාගේ හොරකම කළේ ලෝභය නිසා. ඒකට ඔබ ටිකක් තමන්ගේ පැත්තට හිතලා බලන්න. ඒ කෙලෙස්ේ ඒ විදිහටම මම ළඟත් තියෙනවා. එහෙනම් ඕනම වෙලාවක මාත් ඒ தත්ත්වයටපත් වෙන්නට පුළුවන්කම තියෙන හිත මධ්‍යස්ත කරගන්න. අර පුද්ගලයින් එක්ක ගැටි ගැටි ඉදිරියට යන්න එපා. ඒක භාවනාවට බාධාවක්. අපි දකිනවා සමහර වෙලාවට මේ භාවනා කරන චරිත අර සාමාන්‍ය විදිහට කිව්වොත් හොස්ස ළඟින් නැස්ස යන්න බැරි වෙන අවස්ථාවන්. ඒකකොට සමහර වෙලාවට මේ භාවනා කළාට පන්න පන්න පරිගන්න විදිහේ චරිත තියෙනවා. ඒ කියන්නේ හිතේ තියාගෙන ඒව පසුපස්සේ පන්නා යමින් ඊට පස්සේ පරිගැනීමට ලක් කරන චරිත තියෙනවා. එතකොට මේ ඇත්තට මේ අය වඩන භාවනාව මොකද්ද කියන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මොකද ඒක ඇත්තටම හිත චිත්ත භාවනාවක් කරනවා නම් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකදීම අපි තේරුම් අරගෙන තියෙන්නට ඕනේ අපේ හිත මධ්‍යස්ත විය යුතු තැන මධ්‍යස්ත කරගන්න ඕනේ. හිත විසිරෙන්නේ මධ්‍යස්ත නොවන කල්හි. ඒ නිසා හිත මධ්‍යස්ත කරගන්නට ඕනේ. සිතෙහි මධ්‍යස්ත භාවය උපදව ගන්නට ඕනේ. මේ ධර්මයන් විශ්ලේෂණය කරගන්නට ගියොත් ප්‍රායෝගික ජීවිතයේ ඇතුළේ මේ ටික කතාබස් කරන්නට ගියොත් මේ මනෝවිද්‍යාත්මක ඉතාම වටිනා කාරණා ටිකක්. දැන් මේ භාවනාවට ඔබට අවශ්‍ය වෙන කරුණු විදිහට මූලික විදිහට මේ කතා කරන ටිකක් විතරයි මෙතනදී මේ පැහැදිලි කිරීම විදිහට සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඔබට අරමුණු වල ඉන්ද්‍රියන් වල ඇති කරගන්නා මධ්‍යස්ථ භාවය. ඊට පස්සේ ඔබ ඔබ පරිහරණය කරන ප්‍රත්‍යයන්ගේ ඇති කරගන්න මධ්‍යස්ථ භාවය. ඇඳුම් පැළඳුම් ආහාර පාන ඊට පස්සේ ඔබ ගන්න බෙහෙත් හේත් වෙන්නට පුළුවන් වාසස්ථානය වෙන්නට පුළුවන් මේ දේවල් වල මධ්‍යස්ථ භාවය ඔබ හිතින් එකක් හදාගෙන එකක් බලාපොරොත්තු වෙනකොට ඒ දේ නොලැබීම නිසා එන දුක එනවා නමුත් ඔබ ලැබෙන දෙයින් සතුටු වන්නට පුළුවන් නම් අල්පේච්ඡ සන්තුෂ්ඨිතාදී ගුණ උපදවා ගන්නවා නම් ඔබේ ජීවිතය තුළ ලද දෙයින් සතුටටපත් වෙන්න පුළුවන් ඒ ඒ දේ ප්‍රමාණවත් කියලා තේරුම් අරගෙන ඒ ප්‍රමාණවත් දෙයින් යැපෙනවා නම් තව දෙයකට සංසන්දනය කරමින් අරයට මෙහෙම ලැබිලා තියෙනවා මට මේ විදිහයි කියලා අපි ඒකත් එක්ක තුලනාත්මකව ගැටෙන්න යන්නේ නැත්තම් අන්න ඒක තමයි අපි කල යුතු දේ බවට පත්වන්නේ. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ප්‍රිය අප්‍රිය සත්වයින් ආදී දේවල් පිළිබඳව. ඒ වගේම චීවර අපි ගත්තොත් එහෙනම් වික්ෂණාසනමක් නම් චීවර ආදී දේවල් පිළිබඳව ඔබ නම් ඔබේ සත්‍ය ධර්මයන් පිළිබඳව මමත්වය දැඩි වශයෙන් පවත්වන්නේ නැතුව ඒ පිළිබඳව මමත්වයේ පවත්වන්නේ නැතුව අපි උත්සාහවත් වන්නට ඕනේ ඒදවල මධ්‍යස්ත බව උපදව ගන්න. ඒ වගේම සමහරු ඉන්නවා ඒ දේවල් වල අධික ලෙස ගැටි ගැටි යනයි කතා කළත් කතා කරන්නේ අර ඇඳුම ගන්න තිබුණා නම් හොඳයි මේ දේ තිබුණා නම් හොඳයි අර විදිහ දෙයක් කන්න තිබුණා නම් හොඳයි කියලා කතා කරන්නේ ඒ දේවල් පිළිබඳව. අන්න ඒ බඳු දේවල් ගැන කතා කරන පුද්ගලයන් දුරු කිරීම කරන්නට ඕනේ. ඒ වගේම අල්පේච් සන්තුෂ්ඨිතාදී ගුණයන් දරන පුද්ගලයන් ඇසුරු කරන්නට ඕනේ. ඒ වගේම සිත උපේක්ෂාව පිළිබඳව නැමිලා පවත්වා ගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියනවා මේ සිත අපේ හිත උද්දච්චයට ගියාට පස්සේ උද්දච්චයට ගියපු අවස්ථාවල හිත ඒයින් මුදවා ගන්නට පුළුවන්කම තියෙනවා. සිත විසිරී යනකොට ඒ විසිරී ගියපු තැන් වලින් හිත අපිට ගලවලා අරගෙන එක අරමුණක පිහිටව ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙතනදී විශේෂයෙන් අපි මේ දිනු කරන්නේ එතකොට බොජ්ජංග තුනකට වැටෙන දේවල් මොනවාද? පස්සද්ධිය, සමාධිය සහ උපේක්ෂාව. පස්සද්ධිය, සමාධිය සහ උපේක්ෂාව. ඒතර සමාධියද සමාධිය විදිහට දිනු කරනකොට ඒකෙදි ඇතිවිය යුතු දේ ගැන අපි ගොඩාක් බොහොම කතා කරේ නැහැ මේ මොකද මේකේ ප්‍රධාන දේම අපි සමාධිය මූලික කරගෙන යන නිසා අපිට ඒ කරුණු ඉදිරියේදී ගොඩාක් ආවරණය වෙනවා. ඒ නිසා නමුත් අනිත් කාරණාවන්ට අදාළව අපි කතා කළා පස්සද්ධියට කරුණු හතකුත් ඒ වගේම උපේක්ෂාවට අදාළ කරුණු පහකුත් අපි ඔස්සේ තේරුම් ගන්නට යෙදුණා. එතකොට මෙන්න මේ විදිහට හිත උපේක්ෂා කළ යුතු තැන්වල උපේක්ෂාව සිද්ධ කරනවා. එතකොට මේ විදිහට සිතට නිග්‍රහ කළා නිග්‍රහ කරලා හිත බැඳ තැබිය යුතු තැන්වල හිතට නිග්‍රහ කළා පෙන්වා දිය යුතු තැන්වල ඒ දේ सिद्ध කරගත යුතුයි. එතකොට ඊළඟ කාරණාව තමයි සම්පහන්සනය කළ යුතු තැන සම්පහන්සනය කළ යුතුයි. සම්පහන්සන සම්පහන්සන. එතකොට මේ වචන සමහර විට ඔබට අහලා පුරුදු නැති නිසා ටිකක් අමුතු වචන විදිහට දැනෙන්නට පුළුවන් සම්පහන්සනය කිරීම සම්පහන්සනය එතකොට සරල විදිහටම කිව්වොත් එහෙම අපි සිත සතුටු කිරීම සතුට කියන එක ඕලාරිකයි. බොහොම රළුයි. හැබැයි සම්පහන්සන කියන වචනේ බොහොම මෘදුයි වඩාත් ගැළපෙන දේ. නිසා සිංහලෙදිත් පාවිච්චි කරනවා සම්පහන්සනය කිරීම කියන එක. සිත සතුටටපත් කිරීම. එතකොට සිත සතුටටපත් කිරීම කියලා කියන්නේ අපි සිතේ ලබාගත් තැන පිළිබඳව අපි උපදව ගන්න තෘප්තිමත් භාවය පිළිබඳව. තව පැත්තකින් කිව්වොත්. එතකොට යම්කිසි අවස්ථාවල අපිට සිත ඒකාග්‍ර කරගන්නට නොහැකි වෙනකොට ඔබ සිහිපත් කළ යුතු දේ තමයි සිත සතුටු කිරීම. ඒ කියන්නේ සිතේ සම්පහන්සන භාවය ඇති කළ යුතු ආකාරය දිහා අපි බැලුවාම අපිට විශේෂයෙන් දකින්නට පුළුවන්කම තියෙන අෂ්ට සංවේග වස්තු පිළිබඳව මෙනෙහි කිරීම. අෂ්ට සංවේග වස්තු සංවේග වස්තු 8ක් තියෙනවා සංවේග වස්තු 8 පිළිබඳව මනසිකාරය කර බැලීම. එකක් තමයි ජාති ජරා ව්‍යාධි මේ ජාතියක් තියෙනවා ජරාවක් තියෙනවා ව්‍යාධියක් තියෙනවා මරණයක් තියෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් පිළිබඳව මෙනෙහි කළ යුතුයි. මම ජාතිය ස්වභාවය කරගෙන ඇත්තෙක්. දැන් මේ සම්පහන්සන කියන වචනේ ස්වභාවය බලන්න. මේක සතුට කිරීම කියලා අපි සාමාන්‍ය වචනයකට පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි අපි දන්නවා දැන් සතුට කියන දේ අපි අර්ථ දක්වන්නේ නැතිනම් අපි තේරුම් අරගෙන ඉන්නේ හැඟීමක් විදිහට අර ලෞකික දෙයක් අපිට ලැබීම තුළ ආස්වාදයක් අනුව ගිහිල්ලා අපි සතුට වෙනකමක්. හැබැයි මෙතනදී කතා කරන සම්පහන්සනය සතුට කියලා කිව්වට මේක කතා කරන්නේ මේක උපදින්නේ අර සංවේගාදී ධර්මයන් පිළිබඳව මෙනෙහි කිරීම තුළින්. එතකොට කොහොමද මෙතන සංවේගාදී ධර්මයන් අපි මෙනෙහි කරන්නේ? සම්පහන්සනය කියන දේ මෙතන පවත්වා ගන්නේ. සම්පහසනය කියන දේ පවත්වා ගැනීමේදී තාම වැදගත් දෙයක් තමයි අපි මෙතනදී හිත අෂ්ට සංවේගාදී වස්තු පිළිබඳව සංවේග ජනක අවස්ථාවන් ආදී සිහිපත් කිරීම තුළ හිත මධ්‍යස්ත්‍රව පවත්වා ගන්නට උත්සාහ දැරීම. ඒ තුළ තමයි එතන පවත්නා සම්පහන්සනේ තියෙන්නේ. එතකොට ජාතිය පිළිබඳව සිහිපත් කරනවා. ජාතිය කියලා කියන්නේ ඉපදීම පිළිබඳව. එතකොට මේ ඉපදීම අත්නොහැරි කෙනෙක්. ಜಾති ධම්මෝහි ජාතිය ස්වභාවය කරගෙන පවතින්නෙක් මම. ඒක ಜಾති ඉක්මවල නැහැ. එතකොට මේ ජීවිතේ ඉපදුනා වගේම මෙතනින් නොමිදුනොත් මට තව තව ಜಾතිය උරුම කරගන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ ಜಾතිය මට නිශ්චිතව කියන්නට පුළුවන් කමක් නැහැ මම කොතන ප්‍රතිසන්දිය ලබයිද කියලා. ඇතැම් විටක ඒක තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්. ඒ වගේම പ്രേත ලෝකෙ වෙන්නට පුළුවන්. අපාය වෙන්නට පුළුවන්. නිශ්චිත නිශ්චිතව කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. මම උපදින්නේ මෙන්න මෙතනමයි කියලා. එනිසා අවිනිශ්චිත තැනක යාතිය ස්වභාවය කරගෙන ඉන්න කෙනෙක්. මම මරෙන් දැන් නම් ආයෙ නම් උපදින්න එපා කිව්වා කියලා නුපදින්නේ නැහැ. ඒකට අවශ්‍ය ප්‍රතිපදාව වඩලා නැත්තම්. එනිසා ජාතිය ඉක්මුවෙක් නෙවෙයි නම් ජාතිය ඉක්මුවෙක් නෙවෙයි කියන එක ගැන මානසිකාරය කළ යුතුයි. ඒ වගේම ඉපදුන පුද්ගලයෙකුට ලෙඩ රෝගවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔබට ලෝකෙ තුල ඕනෑ තරම් ලෙඩ වෙන මිනිස්සු දකින්න පුළුවන්කම තියෙනවා. ඔබ මොහොතකට ගිහිල්ලා රෝහලකට ගිහිල්ලා බැලුවොත්, පිළිකා රෝහලකට ගිහිල්ලා බැලුවොත් මිනිස්සු ලෙඩවීම නිසා කොච්චර දුක් විඳිනවද කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රාන්ත ගම්මානයන්ට ගිහිල්ලා ඔබ බැලුවොත් ඔබට ලෙඩ රෝග නිසා මිනිස්සුන්ට බේතක් හේතක් ගන්න බැරුව මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක අපි උරුම කරගත්ත දෙයක්. හෙට දවසේ අපේ ජීවිතයක් මෙහෙම වෙන්න පුළුවන්කම තියෙන මේ ව්‍යාධි දුක. මේ ව්‍යාධිය ස්වභාවය කොට ඇත්තේ මේක මම ඉක්මවලා නැහැ. මේක ස්වභාව කොට ඇත්තේ මම මේකෙන් වහා අතමිදිය යුතුයි. මේ ධර්මයේ තියෙන මේන් අතමිදීම සඳහායි. මම මේක එක් එක්මනින් මම මේ ධර්මයට එළඹෙන්නට ඕනේ. කොහොම හරි මේක පුරුදු කරන්නට ඕනේ. අනේ විදිහට තමයි හිතේ සම්පහන්සණය ඇති කරගන්නට ඕනේ. එතකොට ඒ වගේම තමයි ජරාවටපත් වෙන්නේ. මම වයසට යන කෙනෙක්. හැම වෙලාවකදීම ගත වෙන මොහොතක් මොහොතක් තත්පරයක් තත්පරයක් ගානේ වයසට යනවා. ඔබට වැඩි වයස වයසට ගියපු අය දකිනකොට ඔබට වඩා ජරාවටපත් වුණු පුද්ගලයෝ දකිනකොට ලෙඩ ඇඳට වැටිලා ඉන්න අය දකිනකොට ඔබ දේව දූතයෙක් දැක්කා වගේ ඒ පිළිබඳව බලන්න හෙට දවසේ ඔබ එතන වැතිරලා ඉන්න දේ මවලා හිතින් හොඳට දැක් අරමුණු කරලා දකින්න පුරුදු වෙන්න හෙට ඔබ එතෙන්ටපත් වුණාම ඔබේ මනස කොහොමද ඔබ පවත්වා ගන්න. ඒක තමයි හෙට ඔබේ ජීවිතේ. ඒ නිසා ව්‍යාධිය ස්වභාවයකට පවතින්නේ කොහොමද? ව්‍යාධි ඉක්මවල නෑ මම. ජරාව ස්වභාවය කරගෙන ජීවත් වෙන කෙනෙක්. ජරාව ඉක්මවල නෑ මම. ඒ පිළිබඳව මානසිකාරය පවත්තා. ඒ වගේම මරණය පිළිබඳව ඔබ මානසිකාරය පවත්තා. මාව හිට වෙනකොට මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම මොහොතක මරණය මම කරා එන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව හිතට මෙනෙහි කරලා බලන්න. ඒක තමයි සම්පහන්සනය කියලා කියන්නේ. සම්පහන්සනය සිත සතුට කිරීම කියන්නේ. එතකොට ඒ සිත සතුට කරවනවා කියලා කියන්නේ ලෝක විදිහට දැක්කොත් නම් මේ ගැන හිතනකොට නිකම් මහා දුකකට හිතපත් කරගන්නවා කියනවා. හැබැයි ධර්ම ප්‍රතිපදාවක් එක යන කෙනෙකුට මේක තවත් වීරිය ඇති කරලා එයාට මේ ධහම තුල ලැබෙන සැනසීම ලබා දෙන්නට උත්සාහවත් වෙන දෙයක් නේ. මේකෙන් නිදහස් වෙන්න මේ දුක් ටිකෙන් මිදෙන්න පුළුවන් මට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ කියලා මේ සංවේග වස්තුන් පිළිබඳව මානසිකාරයේ පැවැත්විය යුතුයි. ඒ වගේම තමයි අතීත දුක පිළිබඳව මානසිකාරය කළ බැලීම. සසරේ ඉන්නකොට මේ බඳු දුක්ඛයන්ට මම මොන දීලා ඇති. අනාගත දුක පිළිබඳව මානසිකාරය කරත්වීම. අනාගතයේහි එළඹෙන්නට පුළුවන් දුක පිළිබඳව. ඒ වගේම අපාය දුක පිළිබඳව මානසිකාරය කිරීම. ඒ වගේම ආහාර දුක. ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛ කියලා කියන අපි දැන් වර්තමානයේ තුල මේ ජීවිතේ ජීවත් කරන්න ඔබ වෙහෙසෙනවා. ඔබට මානසික පීඩනය ප්‍රශ්න ගැටලු මැද ඔබ කොච්චර මිල මුදල් තියෙන කෙනෙක් වුණත් ඒ දේ පවත්වාගෙන ඔබේ සමාජ මට්ටමට අනුව ඔබේ යැපීම අරගෙන යන්න ඔබට වෙහෙසෙන්න සිද්ධ වෙනවා. කය වචන මහන්සි කරවන්න සිද්ධ වෙනවා. ඔබට ඒ ගැන හිතන්නට සිද්ධ වෙනවා. නිරන්තරයෙන් මේ දෘෂ්ටි කෝණයෙන් තමයි ඔබ බලන්නේ. ඔබට මානසික ආතතිය තුළ ගොඩනගෙනවා. එතකොට එදිනදා ජීවිතේ ජීවත් කරවන්නට උත්සාහවත් වෙන කෙනාගේ ඉඳලා ලෝකේ ඉන්න මහාම ධනවතා වෙනකන් ඔහු උපදෝගත්ත දේ පවත්වා ගන්නටත් ඒ වගේම අලුතෙන් නැවත උපදෝ ගන්නටත් ඔහු මහන්සි වෙනවා හිත කය වෙහෙසවනවා. ඒ නිසා ඉදානීය ආහාර ගවෙට්ට දුක්කේ හැමෝටම පොදු දෙකක්. හැමෝටම පොදු දෙකක්. වික්ෂුණහන්සේ නමකටත් ඒක පොදුයි. වික්ෂුණහන්සේ නමකටත් ප්‍රත්‍යපහසුකම් ටික සපේ ගන්නට වෙනවා. උන්වහන්සේටත් පින්ඩපාත යන්නට සිද්ධ වෙනවා. අර පුණ්‍යතරණහන්සේගේ කතාවේදී පුණ්‍යහාමුදුරු කියන්නේ වැද්දෙක් ඇවිල්ලා විදින්න හදනකොට උන්වහන්සේ කුස මෑත් කළා බඩ පෙන්නලා කියන හරියටම මේ බඩට විදින්න කියලා. හරියටම බඩට විදින්න කියනවා. ඊට පස්සේ වැද්දා පුදුමයටපත් වෙලා අහනවා මේ බයටපත් වෙන්නේ නැතු මෙතන මේ බඩට විදින්න කියන්නේ ඇයි කියලා. එතකොට උන්වහන්සේ පිළිතුරු දෙනවා මේ බඩ මේක කොච්චර පිරෙව්වත් මේක ඇති වෙන්නේ නැහැ. හැමදාම පුරවන මේක ඉවරයක් නැහැ. ඉතින් මම අදත් මේ මේ ගමන යන්න සිද්ධ වුණේ ඔබ ඕක අරගෙන මේ මෙතෙන්ට ආවෙත් මට පීඩා කිරීම පිණිස පවතින්නේ මේ මේ කුස පුරවන්න යන මේ ගමන නිසානේ. ඉතින් විඳිනවා නම් විඳින්න ඕනේ බඩටම තමයි කියන්නේ. ඉතින් ඒ ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛය භික්ෂුන් වහන්සේ නමකටත් පොදු දෙයක්. නොඑක් අනේෂණයන්ට මිනිස්සු පත් වෙන දෙයක්. කියන්නේ වැරදි සෙවීම් ඔස්සේ මිනිස්සු හොයන්න පටන් ගන්න ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛය නිසා. ඒ දුකට ප්‍රතිකර්ම සපයා ගැනීම නිසා. හොරකම් කරන්නේ මිනිස්සු නොඑක් ආකාරයේ විසමාචාරයන්හි හැසිරෙනවා මේ ආහාර ගවෙට්ටි දුක්ඛය නිසා. නිසා වර්තමානයේ යැපීම ඇති කර ගැනීම දුෂ්කරයි. ඉතින් එබඳු වටපිටාවක එබඳු ලෝකෙක මමත් පත් වෙලා එබඳු දුක විඳ විඳ යනවද? මේකෙන් නිදහස් වීම පිණිස අවශ්‍ය කටයුතු මම ජීවිතය තුළ සම්පාදනය කරගන්නවද කියන බුද්ධිමත් බව ඔබට ඔබ තුළ උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි සිතෙහි ඇති කරගනු ලබන සම්පහන්සණය කියලා කියන්නේ. සිත ඇති කරගනු ලබන සම්පහන්සණය කියලා කියනවා. එතකොට සිත උපේක්ෂා කළ යුතු තැන්වලදී හිත උපේක්ෂා කළ යුතුයි. සිත උපේක්ෂාවට පත් කළ යුතු තැන් තියෙනවා නම් ඒ බඳු අවස්ථාවල ඔබ සිත උපේක්ෂා කළ යුතු වෙනවා. එතකොට සිත උපේක්ෂා කළ යුතු වෙන්නේ අර අරමුණු ඔස්සේ ඔබේ හිත නැවත නැවත පන්නගෙන යන විදිහට නොපවත්වා. අපි ඒකට කිව්ව උපේක්ඛා සම්බොජ්ජංගය පිළිබඳව කතා කරනකොට කිව්ව කොහොමද උපේක්ඛා සම්බොජ්ජංගය වඩන්නේ කියලා අපි කිව්වා. ඒතර අරමුණු ඔස්සේ අපි හිත නැවත නැවත පන්නගෙන පන්නගෙන පන්නගෙන යන්න ගත්තාම හොඳ දේවල් පස්සෙත් යනවා නරක දේවල් පස්සෙත් යනවා. ඇලෙන අරමුණු ඔස්සෙත් යනවා, ගැටෙන අරමුණු ඔස්සෙත් යනවා. හිතේ උපේක්ෂාව බිඳ වැටෙනවා. ඒ නිසා සිතෙහි උපේක්ෂාව ඇති කර ගැනීම අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්. සිතේ උපේක්ෂාව ඇති කර ගන්නකොට ඒ අරමුණු පස්සේ නැවත නැවත පන්නගෙන යන්නේ නැතුව ඒ අරමුණු කරා නැවත නැවත එළඹෙන්නේ නැතුව හිතාමතා මේ අරමුණු වල හැසිරෙන හිත නතර කරලා අපිට හිත උපේක්ෂා මට්ටමකට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. හිත නැවත නැවත උපේක්ෂා මට්ටමකට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතනට තමයි අපි උත්සාහවත් විය යුත්තේ. එතනට තමයි අපි ක්‍රමක්‍රමයෙන් අපේ හිත අරගන්නට ඕනේ. හිත කොහොමද අරමුණ වල උපේක්ෂා සහිත බවට පත් කරගන්නේ කියන තැන. එතකොට මේ විදිහට සිත උපේක්ෂා කළ යුතු අවස්ථාවලදී සිත උපේක්ෂාවට පත් කළ යුතුයි. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි සමාධියක් දිනු කරනකොට භාවනාවක් දිනු කරනකොට අවශ්‍යම වෙන දේ තමයි අසමාහිත පුද්ගල පරිවර්ජනතාව කියන එක. හිතේ සමාධියක් නැති මිනිස්සු දුරු කරන්නට ඕනේ. පුද්ගල පරිවර්ජනතාවය ගැන කතා කරනකොට අපි මුලින්ම හඳුනාගත්තා පුද්ගල පරිවර්ජනතාවයේ දෙපැත්තකින් කරන්නට පුළුවන්. එකක් තමයි අපි භෞතිකව දුරු කරනවා. අනිත් එක තමයි අපි මානසිකව දුරු කරනවා. භෞතිකව දුරු කරනකොට ඔබට ගැටලු නොවන සමාජයේ අනවශ්‍ය ආශ්‍රයන්ට ඔබපත් වෙන්නේ නැතුව ඔබට පහසුවෙන් ගනුදෙනු කරන්නට පුළුවන්. කොමත් ලෝකේ ස්වභාවයේ පින්නතුනේ අධ්‍යවසේන සත්තා සංසන්දන්ති සමින්තින් අදහස් වශයෙන් තමයි සත්ව සැසඳෙන්නේ සහ එකතු වෙන්නේ. එක හා සමාන අදහස් ඇති සත්වයෝ එක හා සමාන ආකල්ප ඇති සත්වයෝ හැමදාම එකට එකතු වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. එතකොට ඔබ සමාධිය පැත්ත වඩන්න යනවා නම් ඔබ අසමාහිත පුද්ගලයන්ගේ ආශ්‍රයයට නැවත නැවතපත් වෙන්නේ අර උපදෝගත්ත සමාධිය දුර වෙන්න සමාධිය නූපදන්නවත් නූපදවන්නටත් ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා සමාධිය නැති පුද්ගලයෝ ඔබේ ආශ්‍රයෙන් දුරු කරන්නට ඕන. සමාධිමත් සමාධියක් නැති පුද්ගලයෝ ඔබේ ආශ්‍රයෙන් දුරු කරන්නට ඕන. හැබැයි ඇතැම් වෙලාවට තියෙන ඔබට මානසික පරිවර්ජනය කරන්නට සිද්ධ වෙන අවස්ථා. අපි ඒක කිව්ව පුද්ගලයින් විදිහට පරිවර්ජනය සිදු නොකොට ඔබ මානසිකව ඒහා සමග ඔබ ඇති කරගන්න ගනුදෙනු නැති කර ගැනීම. එතකොට මානසිකව ඇති කරගන්න ගනුදෙනු කියලා කියනකොට දැන් සමහර වෙලාවට ඔබ gedara වාසය කරන්න පුළුවන්. එතකොට gedara ඉන්න අනිකුත් පවුලේ සමාජිකයන් අපි පරිවර්ජනය කරනවා කියලා දුරු කරනවා කියලා ඒගොල්ලෝ අයින් කරන්න අපිට පුළුවන්කම නැහැ. ඔබ සම්මුතිය තුළ ජීවත් වෙනවා, සමාජය තුළ යනවා. එතකොට යනකොට ඔබට නමුත් අසමාහිත පුද්ගලයන්ගේ තිබෙන ඒ ක්‍රියාකාරකම් එක්ක ඔබ ඒ විදිහටම කටයුතු කරන්නට යනකොට ඒක ඔබේ සමාධියට බාධා කර තත්ත්වයන් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ බාධාවන් පැමිණෙන්න පුළුවන් පැති දෙකක් තියෙන එකක් තමයි ඔබේ ආකල්ප සංකත් සම්පත්තිය ඒගොල්ලොන්ගේ ආකල්ප සම්පත්තියත් එක්ක එක හා සමානව ගලාගෙන යන්නට සැලැස්වීම. එතකොට ඔබත් අසමාහිත පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. අනෙත් එක තමයි ඔවුන් පිළිබඳව සම්පූර්ණම නොසලකා හැරලා කටයුතු කරන්නට යෑම තුළ ඇතිවෙන ප්‍රශ්න ගැටලු බොහෝ කොට සමාජය තුළ මේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා භාවනා කරන්නට යන පෞල් පසුබිම් තුළ. ඒකට එක් මනසින් කලමනාකරණය කර නොගැනීම මත අර අනිකුත් අයගෙන් එන ප්‍රශ්න ගැටලු මත ඇති කරගන්න සිත් රිදවීම නිසා අන්තිමේටම භාවනාවෙන් සිද්ධ කරගන්න ඕන දෙයක් නැතුව අර පැත්තක් නැතුව ඉන්නට සිද්ධ වෙනවා. අන්න ඒ නිසා අපේ හිත කලමනාකරණය කර ගැනීමේදී ওই දෙපැත්තෙන්ම නිදහස් වෙන්න ඕන. ওই දෙපැත්තෙන්ම වෙන්නේ අසමාහිත පුද්ගලයන් නිසා අපේ සමාධියට බාධා පැමිණෙවීම. ඒ දෙපැත්තෙන් මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපි හිත ඒ දෙපැත්තෙන්ම හරියට කළමනාකරණය කරගන්නට ඕන. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කළ යුතු වගකීම් තියෙනවා නම් ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් තියෙනවා නම් ඒ වගේම ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන යම් යම් දේවල් තියෙනවා නම් ඒ දේවල් අපි නිසියාකාරව අපේ හිත උපරිමයෙන් රැකගෙන අපි උත්සාහවත් විය යුතුයි. දැන් මේ වගේ දෙයකදී අර සමාධිය කියන දේ ඉලක්කගත කරගෙන ධ්‍යාන උපදවන්නට යන පුද්ගලයෙක් වුණොත් එහෙම ඕක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය කලමනාකරණය කර ගැනීම කරන්න බෑ. ඔබට සිද්ධ වෙනවා එහෙනම් ඕක අතහැරලා යන්නම. ඒක අනිවාර්යෙන් සිද්ධ කළ යුතු දෙයක්. හැබැයි ඔබේ භාවනාව ඔබ සිද්ධ කරගන්නකොට මේ ලෞකික පැවැත්මත් එක්ක කරගෙන භාවනාව පැත්තක් කරගන්නකොට ඔබට සිද්ධ කර සිද්ධ වෙනවා නිකම්ම ඔබට මේ දේවල් කළමනාකරණය කරගන්නට. දැන් දැන් හිතන්නකෝ ඔබ ගෙදරක ඉන්න ගෘහණියක් මවක් වෙන්නට පුළුවන්. ඔබ ගෙදරක ඉන්න පවුලේ මේ ස්වාමියා වෙන්නට පුළුවන්. දැන් ඔබට අදහසක් නැත් සමහර වෙලාවට ගෙදර ඉන්න දරුවෝ මේ දරුවෝ විනෝද ගමනක් යන්න කැමති නැහැ. සමහර වෙලාවට ඒ අය රසවත් ආහාරයක් ගන්න කැමති නම් ඔබේ ඔබ ඒ අයගේ කැමැත්ත තියෙනකොට ඔබ ඒ අයට ගිහිල්ලා බලෙන් ඔබ ආහාරයේහි පටික්කුල සංයාව උගන්වන්න යනවනම් ඔබ රූපයේහි තිබෙන ආදීනවය ගැන කියලා දෙන්න යනවනම් ඒක සමාජයට ඒක කිසිම ප්‍රායෝගිකතාවයක් ඇත්තේ නැහැ. මොකද ඒ අයට එහෙම ධර්මය පිළිබඳ උවමනාවක් නැහැ. එනිසා ඔබ අත්පොත් ලැබිය යුත්තේ එතනින් නෙමෙයි. ඔබ ඒ අයව ඔබ ඉන්න තැනට පත් කරගන්න අත්පොත් ලැබිය යුත්තේ ඒ අයගේ ඒ දේවල් කපා හැරීම තුළ නෙමෙයි. එනිසා ඔබට සිද්ධ වෙනවා යම් විදිහකින් ඇතැම් විටක ඒ දේවල් වලට අනුවර්තනය වෙන්න. ඒ දේවල් වලට අනුවර්තනය වෙලා ඒ දේවල් වලට ඔබ ඒ දේෙක්දී ඔබේ හිත රැකගෙන කරන එක ඔබ සතු දක්ෂතාවයක්. එතන ඔබ මුලාවටපත් වෙන්නේ නැතුව ඔබේ හිත එතනදී රැකගෙන ඒ කටයුත්ත කිරීම ඔබේ පවත්නා දක්ෂතාවය. එනිසා ඔබ ඒ දක්ෂතාවයෙන් යුක්තව තමයි ඔබ කටයුතු කළ යුතු වන්නේ. ඒ දක්ෂතාවය නැති වුණොත් ඔබ එතන ඇති කරගන්නේ අර්බුදයක්. ඔබ එතන ඇති කරගන්නේ තවත් අවුලක්. ඒ නිසා ඔබ ඒ බඳු අවුල් සහගත තත්වයකට පත් කරපත් වෙන්නේ නැති වෙන්න ඔබේ ලෞකික ජීවිතය ඔබ කළමනාකරණය කරගන්න ඕනේ. ඒ නිසා ඔබේ හිත රැක ගැනීම බාර ඔබට. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන්න එපා අනිත් අය මතින් ඔබේ හිත රැකගන්න. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කළ යුතු යම් සමාජීය වගකීම් තියෙනවා නම් සමාජීය යුතුයකම් තියෙනවා නම් ඒ දේවල් ඔබ සිද්ධ කරලා ඔබට සිද්ධ වෙනවා ඔබේ හිත ආරක්ෂා කරගෙන යන්නට. ඒ නිසා ඒ කරුණ පිළිබඳව ඔබ මූලික වශයෙන් අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම සමාහිත පුද්ගල සේවනතා කියලා කියනවා. සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම. සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම. ඒ කියන්නේ හිත එකඟ කරගත්ත අය ඇසුරු කිරීම. ඔබ කතාබස් කරන්න වඩාත් පෙළඹෙනකොට ධර්ම සාකච්ඡා කරන්නට පෙළඹෙනකොට ඒ වගේම ඔබ විවේක අවස්ථාවල ඇසුරු කරනකොට කතාබස් කරනකොට ඔබේ ඔබේ ආධ්‍යාශය හා සමානුපාත වූ පුද්ගලයන් සමග ඔබට ඇසුරට යන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබට සමාධිය ගැන කතා කරන්නට පුළුවන්කම තියෙන්නට ඕන. ඔබට ඒ ඇත්තෙක් ඔබේ භාවනාව පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නට ඕන. ඒකට ඒකට කියනවා හිතෙන් සබහාගයි කියලා ඔබේ පුද්ගලයන් සමග. හිතින් හැම වෙලාවකදීම සබහාගයි. හිතින් ඒ පුද්ගලයන් හා එකතුව වාසය කරනවා. ඒකට හිතින් ඒ පුද්ගලයන් හා එකතුව වාසය කරන්නෙක් වෙනකොට ඔවුන්ගේ ආධ්‍යාශයන් තුළ Tamanට පෝෂණය ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස් සමග Tamanට Tamanගේ මනස ඒ අදහස් සමග පෝෂණයට පත් කරගන්නට පුළුවන්. ඒ අත්දැකීම් Taman ඒ අත්දැකීම් හැම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඒ සත්පුරුෂයෙකුගේ හිත සමාධිමත් කරපු කෙනෙකුගේ හිත එකඟ කළ කෙනෙකුගේ අපි උපකාරය ලබාගෙන අපිට හිත එතනදිපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තදදිමුත්තතාවය කියලා කියනවා අපි හිතේ එයටම හිත නැඹුරු කරගෙන පැවැත්ම. තදදිමුත්තතාවය කියලා කියනවා හිත සමාධිය පිළිබඳවම හිත එකඟ කර ගැනීම පිළිබඳවම හිත නැවත දැඩිව පිහිටවාගෙන ඒට නැඹුරුව කටයුතු කිරීම තදදිමුත්තතාවය. එතකොට මෙන්න මේ කියන අංග ටික මේ කියන කරුණ ටික අපිට උපදවා ගැනීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා නූපන් සමාධිය උපදවන්නටත් උපන් සමාධිය දියුණු භාවයට පමුණවා ගන්නටත් අපට පුළුවන්කම තියෙනවා. නූපන් සමාධිය උපදවන්නට උපන් සමාධිය වැඩි දියුණු බවට පත් කරගන්නට. නූපන් ප්‍රඥාව උපදවන්නටත් උපන් ප්‍රඥාව වැඩි දියුණු බවට පත් කරගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ භාවනාව සම්බන්ධයෙන් හාත්පස කරුණු අපි කතා කරනකොට මේ ආදී අංගයන් පිළිබඳව අපි මූලික වශයෙන් අවධානය යොමු කළ යුතුයි. මේ අංගයන් පිළිබඳව අවධානය යොමු කරලා අපි අපේ ජීවිතය තුළ මේ පරිබාහිර කරුණු අපි උපදෝගෙන පරිබාහිර කරුණු තුළ අපි අපේ සිත මධ්‍යස්ත භාවයට පමුණවාගෙන සබා ගැනීම තුළින් තමයි ඒ භාවනාවක් අපිට සමෘද්ධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ අපේ ඉහළ තලයට අපේ සිත දියුණු කරන්නට වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඒ සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්කලා වටිනා කියන කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. එන්නත් ඔබ සියලු දෙනාටම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම දෙවන් සරණයි.